චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං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 අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්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 සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස අවිරුද්ධං විරුද්දේසු අත්ත දණ්ඩේසු නිබ්බුතං සාදානේසු අනාදානං තමහං භූමි බ්‍රාහ්මණං තී සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදහවත් පිරිස සියලු දෙනාම සදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන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 උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනා පින්කම සංවිධානය කරගෙන සිදු කරන මේ සත්පුරුෂ පිරිස බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ මේ ධර්ම දේශනාව ප්‍රචාරය කරවන්න කටයුතු සංවිධානය කිරීම තුළින් ලංකාවාසී ලෝකවාසී සද්ධර්මයට කැමති බොහෝ පිරිසකට මහත් යහපතක් උදා කරවමින් සද්ධර්මයේ දානය කරන්න කටයුතු සංවිධානය කරගත්තා. ඒ තුලින් ලැබෙන ආනිසංස ප්‍රමාණය අපේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ හැටියට අපට මෙච්චරක් මෙපමණක් කියලා ප්‍රමාණයක් කරලා දක්වන්න නොහැකි තරම් අසීමාන්තික ලැබෙන මහපින්කමක්. මේ ලෝකේ තියෙනවා නම් උතුම්ම දානයක් හැම දානයක්ම අභිභවනය කරපු දානයක් සියලුම දානයන්ට වඩා වැඩියෙන් ආනිසංස ලැබෙන දානයක් ඒ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අහපු වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ මහරජ ඒ ධර්ම දානයයි කියලා. ඒ ශ්‍රේෂ්ඨ පින්කම සිදු කරගන්නවා වගේම විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙනවා. ඒ පිරිස බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්මයේ ශ්‍රවණය කරගත්තොත් ඒ දේශනාව අවසානයේ මාර්ගඵල නමුත් ලබන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේගේම දේශනාවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්ම ශ්‍රවණය කළොත් කියන කාරණාව එතනදී හරි විශේෂයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ බණ අහන ලොකු කුඩා හැම කෙනෙකුටම මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න අවවාද කළා අනීවරණ සූත්‍රයෙන්. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංග ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන එක උත්සාහ කරමු අපිත් ඒ විදිහට ධර්ම ශ්‍රවණය කරන්න. පින්නතනේ අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත් ගාථා රත්නය ධම්මපද පාළියේ බ්‍රාහ්මණ වර්ගයේ සඳහන් වන ගාථා රත්නයක්. මේ ගාථා රත්නය භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ ඊටා සුවිශේෂී කාරණාවක් අරමුණු කරගෙන සංකිච්ඡ, පණ්ඩිත, සෝපාක සහ රේවත කියන සාමණේරයන් වහන්සේලා මුල් කරගෙන තමයි මේ ගාථා රත්නය දේශනා කරන්නට යෙදුනේ. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ පින්නතනේ එක බැමිණියක් දානයක් පූජා කරන්න කල්පනා කළා. මේ බැමිණියේ තමන්ගේ ස්වාමියාට මතක් කළා අපේ දානෙට භික්ෂූන් වහන්සේලා හතර නමක් වැඩම කරවගෙන එන්න කියලා. හැබැයි බැමිණි විශේෂයෙන් සඳහන් කළා වැඩිමහලු භික්ෂූන් වහන්සේලා හතර නමක් වැඩම කරවගෙන එන්න කියලා. භික්ෂූන් වහන්සේලාට සඳහන් කරාම බ්‍රාහ්මණයට ලැබුණේ සාමණේර ස්වාමින් වහන්සේලා හතර නමක්. ඒ ස්වාමින් වහන්සේලා හතර නමගේ නම් තමයි අපි මුලින් සඳහන් කරන්නට යෙදුනේ සංකිච්ඡ, පණ්ඩිත, සෝපාක සහ රේවත කියන සාමණේරයන් වහන්සේලා හතර නම. මේ හතර නමම හත් අවුරුදු වයසේ. එතකොට බැමිණිය සඳහන් කළේ වැඩිමාළු භික්ෂූන් වහන්සේලා හතර නමක් වැඩමවාගෙන ඉන්න කියලා. දැන් ඊටාම ලාබාල ස්වාමීන් වහන්සේලා හතර නමක් තමයි ලැබුණේ බ්‍රාහමණයට. බ්‍රාහමණයා උන්වහන්සේලාත් වැඩමවාගෙන තමන්ගේ නිවසට ගියා. බැමිණි මහ ලොකු ආසන තමයි පනවලා තිබුණේ ලොකු ස්වාමින් වහන්සේලාට වැඩෙන්න. දැන් මේ පොඩි ස්වාමින් වහන්සේලා හතර නම දැක්ක ගමන් බැමිණියට දැඩි කෝපයක් ඇති වුණා. බ්‍රාහ්මණයාට හොඳටම දොස් කීවා. මං කීවේ වැඩිමහලු ස්වාමින් වහන්සේලා වැඩමවගෙන එන්න කියලා. නමුත් ඔබ ඔබේ මුණුබුරන්ටත් වඩා පුංචි හාමුදුරු ටිකක් තමයි වැඩම කරවගෙන ඇවිල්ලා තියෙන්නේ. අර ලොකු ආසනවල තිබිච්ච සුදුරේදී එළලා තිබිච්ච වයින් කරලා බොහොම මිටි පුංචි ආසන හතරකට මෙරෙදියලලා ආසන පැනෙව්වා. පොඩි ස්වාමීන් වහන්සේලා ඒ ආසනවල වැඩ හිටියා. බැමිණි බ්‍රාහ්මණයාට තවත් දොස් කියලා කිව්වා. ගිහිල්ලා වැඩිමාළු ස්වාමීන් වහන්සේ නමක් තව එක්කෙන්ද කියලා. දැන් මේ සිද්ධිය වෙන්නේ උදේ කාලේ. ඒ වෙලාවේ බ්‍රාහ්මණයා ආපහු විහාරයට ගිහනකොට මුණ ගැහුණ සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේට ආරාධනා කළා ස්වාමීනි අපේ ගෙදර දානෙට වඩින්න කියලා. සරියුත් මහරහතන් වහන්සේ තාම පින්ඩ පාති වැඩලා තිබුණෙත් නැහැ. උන්වහන්සේ බ්‍රාහ්මණයත් එක්ක ඒ ගෙදරට වැඩම කළා. වැඩම කරලා දොරකඩින් ඇතුල් වෙනකොට දැක්ක පොඩි ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා. රහතන් වහන්සේ සඳහන් කළා ස්වාමින් වහන්සේලා හතර නමකටයි දානි සකස් කරලා තියෙන්නේ. හතර නමක් ගෙදර වැඩ ඉන්නවා. මගේ පාත්‍රය ආපහු දෙන්න කියලා පාත්‍රය ඊළඟන උන්වහන්සේ පිටත් වෙලා යන්න ගියා. බැමිණි ඇවිල්ලා බලහම රහතන් වහන්සේ වඩිනවා. කාරණාව විමසුවහම බ්‍රාහ්මණයා සඳහන් කළා හතර නමකට සකස් කරපු දානේ පස් නමක් වළඳන්න සූදානම් නැති නිසා උන්වහන්සේ වැඩිය කියලා. ආයෙ බැමිණි කියනවා එහෙනම් විහාරයට ගිහිල්ලා ආයෙත් වැඩිමාළු ස්වාමීන් වහන්සේ නමක් එක්ක එන්න කියලා. ඊළඟ සැරේට එක් කරගෙන ඉන්නේ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේත් දැක්කා දොරකඩින් ඇතුල් වෙනකොටම පොඩි හාමුදුරුවෝ වැඩ ඉන්නවා. හැබැයි දැන් උන්වහන්සේලා බොහොම පීඩාවටපත් වෙලා ඉන්නේ. මොකද උදේ වැඩම කරවගෙන ගියේ තාම ආහාර ටිකක් ලැබිලා නැහැ. ඒ හින්දා මේ පොඩි ස්වාමීන් වහන්සේලා පීඩාවටපත් කරන්න එපා උන්වහන්සේලාට දානි පිළිගන්වන්න කියලා මුගලන් මහරහතන් වහන්සේත් වැඩියා. බැමිණි ආපහු එනකොට උන්වහන්සේත් වඩිනවා. බැමිණි සඳහන් කළා මේ මහණුන්ට ආහාර එපා වෙලාවක්ද? එහෙනම් යාග කරන තැනකට ගිහිල්ලා මහලු බමුණෙක් එක්ක ඉන්න කියලා. හැබැයි දැන් පොඩි රහතන් වහන්සේලා වුණාට දැන් සෑහෙන කුසගිනි. උන්වහන්සේලාගේ ගුණ තේජසක් මේ නිවස තුළ උන්වහන්සේලා පත් වෙලා තියෙන අපහසුතාවයත් නිසා සක්‍ර දේවේන්ද්‍රයන්ට මේ කරුණ දැනුණා. උන්වහන්සේ ඊටාම මහලු බ්‍රාහමණයෙකුගේ වෙසක් වවාගෙන අර යාග කරන ස්ථානෙට ඇවිල්ලා හිටියා. බමුණා ගිහිල්ලා කතා කළේ ශක්දෙවිඳුටමයි. දැන් ශක්දෙවිඳුත් අඬ ගහගෙන බමුණා යනවා ගෙදර. ඈතින් එනවා දකින්නකොට බැමිණියට පුදුම සතුටක්. ඊටාම වයසක බ්‍රාහමණයෙක්. ඒ නිසා ගොඩාක් සතුටුයි. හැබැයි බැමිණි බොහෝම සතුටින් බලාගෙන හිටියා. ආසනයකුත් හොඳට පනවලා තිබුණා. නමුත් මේ වයසක බ්‍රාහමණය ඇවිල්ලා ඉස්සරලාම කලේ අර පුංචි හාමුදුරුවන්ට දන ගහලා වැඳා. දන ගහලා වැඳලා පනවලා තිබිච්ච ආසනේ වාඩි වුණේ නැහැ. එතන බිම පලක් බැඳගෙන වාඩි වුණා. බැමිණි ඒක දැකලා කියනවා "ඔබේ මුණුබුරන්ටත් වඩා පුංචි අයට දන ගහලා වැඳලා පනවපු ආසනයේ වාඩි වුණෙත් නැතුව බිමම වාඩි වුණා. ඒ හින්දා මගේ දානෙටන් ඔබත් හරියන්නේ නැහැ. ඒ හින්දා යන්න කියලා කිව්වා." බමුණට කිව්වා වහාම එළියට ගෙනහිල්ලා දාන්න කියලා. බමුණ අතින් අල්ලලා ගෙනihin දාන්න හැදුවා හැදුවා එළිය එක්කයන්ද බෑ. බැමිණි දෙන්නම ඇවිල්ලා දැන් අර මහලු බමුණගේ අත් දෙකෙන්ම අල්ලගෙන ඇදගෙන යන්න හදනවා එළියට. ඒත් නැගිටින්නේ නැහැ. ඊට පස්සේ පිටටත් ගැහුවා. ඒත් පන්නන්න බෑ. හැබැයි පස්සේ සඳහන් කළා මම සක්‍ර දේවේන්ද්‍රයෝ කියලා. දානේ ටික රාතන් වහන්සේලාට පූජා කළා. කරන්න දෙයක් නැති නිසා. බැමේ දන්නේ මේ කවුද කියලා. මහලු බමුණට ආහාර දෙනකොට ස්වාමින් වහන්සේලාටත් ආහාර පූජා කළා. හැබැයි දානේ වළඳලා ඉවර වුණා. කාගේවත් කිසිම අමනාපයක් නැහැ. බමුණයි බැමිණි බලාගෙන ඉන්නකොට එක ස්වාමින් වහන්සේ නමක් gedara කැණි මඩල පලාගෙන අහසින් වැඩියා. අනික් ස්වාමීන් වහන්සේ ඉස්සරහා තිබිච්ච දොර බාව සිදුරු කරගෙන උන්වහන්සේ එතනින් වැඩියා. අනික් ස්වාමීන් වහන්සේ පිටිපස්සේ දොරට උඩින් සිදුරු කරගෙන වැඩියා. අනික් ස්වාමීන් වහන්සේ බිච්ච සිදුරු කරගෙනම වැඩියා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ තැනක සිදුරක් හදාගෙනම වැඩියා. කවුරුවත් ඇරලා තිබිච්ච දොරවල් වලින් වැඩම කළේ නැහැ. දැන් මේ gedara සිදුරු පහක් හැදිලා. පස් දිනක් පස් ආකාරයකින් ගියපු නිසා. ආන් ඒ නිසා ගෙදරට අනික් අය නමක් තිබ්බා. පස් ඉදුරු සහිත ගෙදර කියලා. මේ කාරණාව බුදුරජාණන් වහන්සේටත් දැනෙනවා. පොඩි සාමණේර ස්වාමින් වහන්සේලා විහාරයට වැඩියහම විහාරයේ සිටපු භික්ෂූන් වහන්සේලා ඇහුවා "ඇවැත්නි බමුණු gederin හොඳට සත්කාර සංග්‍රහ කළාද? මොනවද තොරතුරු කියලා?" සාමණේරයන් වහන්සේලා සඳහන් කළා "අනේ ස්වාමීනි, ඒ ගැන විශේෂයෙන් කතා කරන්න එපා. අපි දැක්කට පස්සේ ඒ ගෙදර හිටපු බ්‍රාහ්මණතුමිය මේ ගින්නට දාපු ලුණු වගේ පුපුරන්න පටන් ගත්තා. බොහොම කේන්තියෙන්. ඒ නිසා වැඩිමාළු ස්වාමීන් වහන්සේ නමක් එක්කෙනෙක් කිව්වා අපි මේ ලාභාලයි කියලා තමයි ඒ තරම් කේන්ති ගියේ ඇයිට. හැබැයි ඉතින් බ්‍රාහ්මණයා ගිහිල්ලා වැඩිමාළු ස්වාමීන් වහන්සේ නමක් එක්කරගෙන ආවා. ඒ එක්කරගෙන ආවේ වෙන කවුරුවත් නෙමේ අපේ උපාධ්‍යයන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ අපි ඉන්නවා දැකලා අපට හදාපු දානි ටික අපටම තියලා උන්වහන්සේ වැඩම කළා. උන්වහන්සේ වැඩිය නිසා දෙවෙනි වරටත් ස්වාමීන් වහන්සේ නමක් එක්කගෙන ආවා. ඒ වැඩියෙත් වෙන කවුරුවත් නෙමේ අපේ මහමුගලන් මහරහතන් වහන්සේමයි උන්වහන්සේත් අපි දැකලා උන්වහන්සේත් වැඩම කළා. වයසක බමුණෙක් එක් කරගෙන ආවා. නමුත් ඒ ඇවිල්ලා තියෙන බමුණෙක් නෙමෙයි. ඒ ඇවිල්ලා තිබුණේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ. අන්තිමට මේ අය අපි බොහොම පීඩාවට පත් කරලා නමුත් අපිට ආහාර පිළිගැන්නුවා. අපි දානේ වළඳලා මේ විදිහට වැටියා. ඒ වෙලාවේ අර වැඩිමාළු ස්වාමීන් වහන්සේලා ඇහුවා "ඇවැත්නි, ඒ gederedi ඒ තරම් අපහසුතාවයකට ලක් වුණා නම් ඔබලාට කේන්ති ආවේ නැද්ද?" කියලා. මේ පොඩි ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා අනේ ස්වාමීනි අපිට එහෙම කිසිම කේන්තියක් ආවෙ නැහැ. දාන පිළිගන්වනකම් වෙන දේවල් දිහා බලාගෙන අපි වැඩ හිටියා. ඒ වෙලාවේ අර ස්වාමීන් වහන්සේලා සඳහන් කළා මේ ඇත්තෝ රහත් වෙලා නැතුවම රහතන් වහන්සේලා වගේ පෙනී හිටින්න හදනවා. මෙච්චර දේවල් වෙලක් කේන්ති ගියේ නෑ කියලා කියනවා. මේ කතාව ටික ටික ටික ටික පැතිරිලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. අපේ බුදුරජාණන් වහන්සේ ආන් ඒ වෙලාවේ තමයි අපි අර ධර්ම මාතෘකාව කරගත්ත ගාථා රත්නය දේශනා කොට වදාළේ. අවිරුද්ධං විරුද්දේසු අත්ත දණ්ඩේසු නිබ්බුතං සදානේසු අනාදානං තමහං භූමි බ්‍රාහමණං බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා විරුද්ධ වූවන් අතුරෙහි විරුද්ධ නොවුද ගන්නා ලද දඬු ඇත්තවුන් අතරෙහි නිවි ගියා වූද ගැනුම් සහිතයන් අතරෙහි ගැනුම් නැත්තා වූද ඔහුට මම කියනවා බ්‍රාහමණයෙක් කියලා. තමහං භූමි බ්‍රාහ්මණ. විරුද්ධ වූ අය අතර විරුද්ධ නැතුව ජීවත් වෙනවා. දඬුමුගුරු ගත්ත උන් අතර දඬුමුගුරු ගන්නේ නැතුව ජීවත් වෙනවා. නොඑක් ආකාරයෙන් කරදරකම් කටළු වලට Taman පාත්‍ර කරන උන් අතර ඔවුන්ට ද්වේෂ කරන්නේ නැතුව ජීවත් වෙනවා. ආන් ඊයට මම කියනවා බ්‍රාහ්මණ කියලා. එතකොට මේ පොඩි හාමුදුරුවරු හතර නම. නමුත් මේ ස්වාමින් වහන්සේලා මේ පෙනුමින් විතරයි පොඩි. අපිට පොඩි කියන වචනේ පාවිච්චි කරන්න ඉඩ නැති තරම්. වයසින් ඊටාම පොඩි. හත් අවුරුදු වයසේ. නමුත් මේ අයගේ ස්වභාවය මොන වාගේ අයද? කොයි වාගේ බලපරාක්‍රමයන් තියන අයද? කොයි තරම් 이르දීන් තියන අයද? මොන තරම් හැකියාවන් ඇති අයද? තියෙන කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේ වෙන වෙනම කරුණු පැහැදිලි කරලා දේශනා කරනවා. තාම තාම සාමනීරයි. සෝපාක මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේම තමයි උපසම්පදාව දුන්නේ දායජ්‍ය උපසම්පදාව. ඒ වාගේ උපසම්පදාව ලැබිච්ච සාමණේරයන් වහන්සේලා දෙන්නේ අපේ ශාසනය සඳහන් කරනවා. එක්කෙනෙක් සුමන සාමණේරය. ඒ කියන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය. මේ සුමන සාමණේර කියලා කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේත් එක්ක වැඩි සාමණේරයන් වහන්සේ ගැන නෙමෙයි. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ සාමණේරයන් වහන්සේ. අනිත් එක්කෙනා සෝපාක රහතන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගෙම උපසම්පදාව ලැබුවේ හත් අවුරුදු වයසේමයි. සෝපාක පොඩි හාමුදුරුවන්ගෙන් අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න 10ක් ඇහුවා. ඒ ප්‍රශ්න 10ට උන්වහන්සේ පිළිතුරු සැපෙව්වා. ඒ පිළිතුරු සැපයලා ඉවර වෙනකොට භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේගේ උපසම්පදාවත් එයම කියලා දේශනා කොට වදාලා. හැබැයි අද නම් කොයි තරම් ඉගෙන ගත්ත කෙනෙක්ගෙන් ඇහුවත් ඒ ප්‍රශ්න වලට පහසු වෙන්න උත්තර දෙන්න උත්තර දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඇහුවේ පුතේ එකක් නම් මොකක්ද කියලා. ඒක නාමකින්. ওই ප්‍රශ්නේ අපෙන් ඇහුවනම් අපිට මේ කාරණාව පිළිබඳව මොනතරම් හිතන්න වෙයිද? කී දෙනෙකුගෙන් අහන්න වෙයිද මේ එකක් නම් මොකද්ද කියලා අහනවා මොකද්ද ඒකේ තේරුම කියලා. එමුණට සෝපාකයන් වහන්සේ අහපු නිමේෂයෙන් භාග්‍යතුන් වහන්සේට ඊළඟට උත්තරේ සපයනවා සබ්බේ සත්තා ආහාරට්ටිතිකා. මේ ලෝකේ තියෙන පළවෙනි දේ සියලුම සත්වයන්ට ආහාර අවශ්‍යයි. ඒක නාමකින් කියලා අහපුවාම සබ්බේ සත්තා ආහාරට්ටිතිකා. දේ නාමකින් දෙකක් නම් මොකද්ද? නාමංච රූපංච. තේනි නාමකින් තුනක් නම් මොකද්ද? තිස්සෝ වේදනා. මේ ආදි වශයෙන් ප්‍රශ්න 10ක් අහනවා. ප්‍රශ්න 10ටම අහන සැනින් උත්තර ලැබෙනවා. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඒ ක්‍රමයෙන්ම උන්වහන්සේ උපසම්පදා කළා. සුමන සාමණේරයන් වහන්සේ උන්වහන්සේත් බොහෝම පුංචි. තාම අවුරුදු 7යි වයස. අනුරුද්ධ මහරහතන් වහන්සේත් එක්ක බුදුරජාණන් වහන්සේ වැඳගන්න එන වෙලාවේ එදා භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ ජේතවනාරාමෙ නෙමෙයි ඒ ළඟම තිබුණා පූර්වාරාමේ. එදා වැඩ හිටියේ පූර්වාරාම විහාරේ. හැබැයි ඉතින් විහාරයට ඇතුල් වෙනකොටම අනික් ලොකු හාමුදුරුවෝ ගිහිල්ලා බොහෝම හුරතල් විදිහට පුංචි හාමුදුරන්ගේ ඔළුව අත ගෑවා, බඩ අත ගෑවා, අත මිරිකුවා, බඩගින්නේ රැයට නිින්ද යනවද? ශාසනය පිළිබඳව කලකිරුණේ නැද්ද? ඒ වගේ බොහෝ දේවල් ඇහුවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ මහණු නැසෙන්න හදන හැටි. ඇයි අඳුරන්නේ මේ කවුද කියලා. ඒ කාරණාව මේ අයට ඔප්පු කරලා දෙන්න ඕනේ. නිකම්ම කියනවට වඩා ඒක පැහැදිලි කරන්න ඕනේ හොඳට දැනෙන විදිහට. ආන් එදා භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කළ ආනන්ද මට අනවතප්ත විලෙන් පැන්ගෙනලා සිරිපාදෝවණේ කරගන්න ඕනේ කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ විහාරේ ඉන්න සාමණේර ස්වාමින් වහන්සේලා 500 නමක් රැස් කරවලා කිව්වා කාටද පුළුවන් භාග්‍යතුන් වහන්සේට අනවතප්ත විලෙන් පෙන් ගෙනල්ලා දෙන්න. රහත් නොවිච්ච සාමණේර ස්වාමින් වහන්සේලාට ඒක කොහොමවත් කරන්න බෑ. රහත් වෙච්ච අනිත් සාමණේර ස්වාමින් වහන්සේලා ඒකට කතා කළේ කතා කළේ නෑ. ඒ වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේ අහුවා මෙතන රහත් වෙච්ච සාමණේරවරු කවුරුවත් නැද්ද කියලා. ඒ වෙලාවේ සඳහන් කළා ඉන්නවා ස්වාමීනි. එහෙනම් ඇයි මේ ආරාධනාව බාරගන්නේ නැත්තේ? භාග්‍යතුන් වහන්සේගේ ඉල්ලීම ක්‍රියාත්මක කරන්නේ. ඒ රහත් වෙච්ච සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහන් කළා ස්වාමීන් ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඔය ලෑස්ති වෙන්නේ අපි ලව්ව පැන් ගෙන්නන්න නෙමෙයි සුමන සාමණේරයන් ලව්ව පැන් ගෙන්නන්නයි. ඒ හින්දා උන්වහන්සේගේ අවස්ථාව උන්වහන්සේටම තිබුණා. සුමන සාමණේරයන් වහන්සේ ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ ඉල්ලීම බාර අරගෙන සඳහන් කරනවා කලගෙඩි 60ක පමණ ජලය අල්ලන විශාල කලයක්. විශාකා මහ උපාසිකාව පූජා කරලා තියෙන තනිකර ඝන රත්තරන් ඔබ්බෝලා පූජා කරපු කලගෙඩි. ආන් මේ කලේ අරගෙන කටින් එල්ලගෙන අනෝතප්ත විලගාවට ගිහිල්ලා පැන් අරගෙන එන්න ලාස්ති වෙනකොට එතන ඉන්න පන්තක නාගරාජයා ස්වාමීනි මං වාගේ සේවකයෙක් මෙතන ඉන්නකොට ඔබ වහන්සේ ඇයි පැන් ගෙනියන්න ආවේ? පැන් කලේ මට දෙන්න කියලා අරගෙන කරේ තියාගන්න ලෑස්ති වෙනකොට නෑ නාගරාජය භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මම් පැන් අරන් එයි කියලා. මටම දෙන්න කියලා කලෙයි ඔසවගෙන අහසින්ම වඩිනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නලා සඳහන් කරනවා හංස පැටවෙකු වගේ සාමණේරයන් පැන් අරගෙන හැටි බලන්න කියලා. ළඟට ඇවිල්ලා පැන් කලේ බිම තියලා බුදුරජාණන් වහන්සේට වැඳලා ඉල්ලීමක් කළා ස්වාමීනි මේ අනෝතප්ත විලී පැන් මේ පැනින් සිරිපාදෝවණේ කරගන්න කියලා. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ සුමන ඔබේ උපසම්පදාවත් මේත් එක්කම ලැබෙනවා. වස් කීයද කියලා ඇහුවා ස්වාමීනි වස් 7යි කිව්වා. එහෙනම් සුමන ඔබට උපසම්පදාවත් මේත් එක්කම මම ප්‍රදානය කරනවා. එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේගෙන් ශ්‍රේෂ්ඨ උපසම්පදාව ලබාපු අය වයස අවුරුදු 7 වුණාට මේ ශාසනයේ පුදුම බල පරාක්‍රමයක් තිබුණා අය. ශාසනයේ නියෝජිත භාවය ලබාගත් අය මේ සාමණේරයන් වහන්සේලා හතර නම. ශාසනයේ නියෝජිත භාවය ලැබුවා කියලා කියන්නේ. පිළිතුනේ නියෝජිත භාවය ලබාගත්තා කියලා කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ඇතුළු ඒ ආර්ය මහා සංඝරත්නය නියෝජනය කරන්න අවස්ථාව උදා කරගත්ත කියන එකයි. උන්වහන්සේලා වෙනුවෙන් ශාසනයට ලැබෙන දේවල් පිළිගන්න පරිහරණය කරන්න සුදුසුකම ලැබුවා කියන එකයි. ආන් මේ නියෝජිතභාවය ඊටාම ප්‍රබලයි. ඒ නියෝජිතයර කරන්න බැරි දෙයක් කරන්න බැරි දෙයක් නෑ. එහෙමනම් වයසින් සහ පෙනුමෙන් පුංචි වුණාට උන්වහන්සේලා ගුණයෙන් සහ බලයෙන් පුංචි අය පුංචි අය නෙමෙයි සම්මා සම්බුද්ධ ශාසනයේ හැබෑම නියෝජිතයෝ. නමුත් ඒ කාරණාව අර බැමිණිට තේරුණේ නැහැ. මහා කුසල් රැස් කරගන්න තිබිච්ච අවස්ථාවක් මහා කුසල් රැස් කරගන්න ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බැරි වුණා. නමුත් ස්වාමින් වහන්සේලාත් සඳහන් කළා මේ සාමාන්‍ය ස්වාමින් වහන්සේලා අවබෝධ කළෙත් නැහැ මේ පුංචි හතරනම රහතන් වහන්සේලා කියලා. ආන් ඒ නිසයි චෝදනා මුඛයෙන් කතා කළේ රහත් නොවි රහත් වගේ පෙනී හිටින්න උත්සාහ කරනවා කියලා. ඒක භාග්‍යතුන් වහන්සේ ගාවට ගියහම භාග්‍යතුන් වහන්සේ දන්නවා රහතන් වහන්සේ කොහොමද කියලා. රහතන් වහන්සේලා කවදාවත් කියනවද අපි රහත් කියලා. එහෙම කියන ස්වභාවයක් මේ ශාසනයේ නම් කොහෙවත් කොහෙවත් නැහැ. බුද්ධ ශාසනයේ නොවන තැනක එහෙම කියන්න පුළුවන් බුද්ධ ශාසනය ඇතුලේ එහෙම කියන්නේ නැහැ. රහතන් වහන්සේ නමක් ගාව බලාපොරොත්තු දෙකක් තියෙනවා. එතකොට අපේ අයට හිතනවාද සෞඛලස් නසාපු උත්මයෝ ගාව මොනවද තියෙන බලාපොරොත්තු කියලා. අපිට හිතාගන්න බැරි ශ්‍රේෂ්ඨ බලාපොරොත්තු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මම රහත් වුණ බව මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් නොදැන ගනිත්වා. බාන මොනතරම් නිහතමානීද, කොයිතරම් ශ්‍රේෂ්ඨද බුද්ධ ශාසනයේ තරම් උතුම් තැනක් මේ ලෝකේ තව නැති බව තේරුම් ගන්න මේ වචනේම මේ වචනේම ප්‍රමාණවත්. මම රහත් වුණ බව කිසිම කෙනෙක් නොදැන ගනිත්වා. එහෙනම් අපි යම් උතුම් තැනකට ආවා කියන කාරණාව තව කෙනෙකුට කියාපාන්න අපිට තියෙන ලොකු උවමනාවක්. ඒ අපි ගාව තියෙන සියුම් වූ තෘෂ්ණාවත් අපිට නොදන්නත් තියෙන මහත් වූ මානයක ස්වභාවය. එහෙනම් මානය කියලා බිඳක්වත් නැති හින්දා තමයි ඒ තරම්ම උසස් තැනකට ඇවිල්ලත් උන්වහන්සේ හිතන්නේ මම එතෙන්ට ආපු බව කිසිම කෙනෙක් නොදැනගනිත්වා. හැබැයි උන්වහන්සේගේ දෙවැනි ප්‍රාර්ථනාවක් තියෙනවා මම ලැබූ මේ උතුම් අරහත්ත්වය මේ ලෝකේ ඉන්න අනික් සියලු දෙනාටම ලැබේවා. මේ තමයි රහතන් වහන්සේ ගාව තියෙන ප්‍රාර්ථනා දෙක. අපේ භාග්‍යතුන් වහන්සේ ඇති කරපු මේ සම්මා සම්බුද්ධ ශාසනයේ කොයිතරම් නිර්මලද, කොයිතරම් ලස්සනද. පින්නතුනේ මේකට තවත් එක උදාහරණයක් සඳහන් කෙරුවොත් අපේ පින්නතුන් අහලා තියෙනවා මහා සමේ සූත්‍රය. දේශනා කරන්න හේතු වුණේ ශාක්‍ය වංශයෙන් සහ කෝලිය වංශයෙන් පැවිදි වුණ 250ක් 250ක් එකතු වෙලා හැදුන 500ක් භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන තමයි මහා සමය දේශනා කරන්නේ. ඒ වෙලාවට කෝටි ප්‍රකෝටි ගණන් දෙවිවරු එකතු වුණා. නමුත් මූලික වෙන්නේ අර ස්වාමින් වහන්සේලා 500 නම. උන්වහන්සේලාට කුණාල පොකුණ පෙන්නලා කුණාල පොකුණ ළඟදී උන්වහන්සේලා සියලු දෙනාම සෝවාන් වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා කමටහනක් ඉල්ලගත්තා. පළවෙනි ස්වාමින් වහන්සේ කමටහන අරගෙන පිටත් වුණා. දෙවෙනියත් පිටත් වුණා. තුන්වෙනියත් පිටත් වුණා. 500 වෙනි එක්කෙනත් කමටහන අරන් මේ පැත්තෙන් පිටත් වෙනකොට මුලින්ම කමටහන ගත්ත ස්වාමින් වහන්සේ පත්කඩෙත් අකුලගෙන නැගිටලා අනිත් පැත්තෙන් බුදුරජාණන් වහන්සේ ගාවට එනවා. ඒ එන්නේ උන්වහන්සේ රහත් වෙලා රහත් වෙච්ච බව බුදුරජාණන් වහන්සේට කියන්නේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගාව දන ගහලා බුදුරජාණන් වහන්සේට වැඳලා නැගිටලා ආපහු හැරිලා බලනවා කවුරුවත් අහගෙන ඉන්නවද කියලා. තමන් රහත් වුණා කියලා බුදුරජාණන් වහන්සේට කියන්නයි හදන්නේ. කවුරුවත් ඒක අහගෙන ඉන්නවද කියලා පිටිපස්ස හැරිලා බලනවා. සඳහන් කරනවා උන්වහන්සේ හැරිලා බලනකොට දෙවණියට කමටහන් අරගෙන ගියපු ස්වාමීන් වහන්සේ රහත් වෙලා පත්කඩේ අරගෙන හිටගෙන ඉන්නා බුදුරජාණන් වහන්සේට වැඳලා මේ කතාව කියන්නේ. පළවෙනි ස්වාමීන් වහන්සේ රහත් වුණ බව කියන්නේ වැඳලා නැගිටලා යනවා පිටිපස්සේ ඉන්න එක්කෙනාට ඇහි කියලා. දැන් මේ කවුද පිටිපස්සේ ඉන්න කෙනා? පුංචි කාලේ ඉඳලම තමන් එක්ක සෙල්ලම් කරපු අය. එකට විවාහ වෙච්ච අය. එකට රජකම් කරපු අය, එකට පැවිදි වෙච්ච අය, එකට සෝවාන් වෙච්ච අය, එකට කමටහන් ගත්ත අය නමුත් රහත් වුණා කියලා දැනගන්නවට කැමති නෑ. ඒ නිසා වැඳලා නැගිටලා යනවා. දෙවෙනි ස්වාමීන් වහන්සේත් වැඳලා හැරිලා බලනවා කාටවත් ඇහෙයිද මම මේක කියනවා. බලනකොට තුන්වෙනියා ඇවිල්ලා හිටගෙන ඉන්නවා භාග්‍යතුන් වහන්සේට වඳින්න. දෙවෙනියත් කතා නොකරම නැගිටලා යනවා. තුන්වෙනියත් එහෙම බලනකොට හතරවෙනියා ඇවිල්ලා 500 දෙනාම මෙහෙමයි එක්කෙනෙක්වත් බුදුරජාණන් වහන්සේට කියන්නේ නෑ ස්වාමීනි අපි රහත් වුණා කියලා. අපේ භාග්‍යතුන් වහන්සේත් අපූර්ව උපදේශයක් දීලා තියෙනවා බුද්ධ ශාසනයේ කිසිම කෙනෙක් තවත් කෙනෙකුට තමන් ගැන කියන්න එපා කියලා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්න කාටවත් තමන් ගැන කියන්න යන්න එපා. රහතන් වහන්සේටත් තහනම් කරනවා තමන් අවබෝධ කරගත්ත දේ ශ්‍රාවකයට කියන්න යන්න එපා කියලා. ඇයි තමන් අවබෝධ කරගත්ත දේ ශ්‍රාවකයට කියන්න එපා කියලා කියන්නේ? එහෙනම් රහතන් වහන්සේටවත් තමන්ගේ ධර්මයක් දේශනා කරන්න දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේ තහනම්ම කරනවා. එහෙනම් රහතන් වහන්සේ දේශනා කළ යුත්තේ කාගේ ධර්මයේමද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි දේශනා කරන්න ඕනේ. මොකක්ද ඒකේ හේතුව? පින්නතුනි කෙනෙක් රහත් භාවය ලැබුවා කියලා ඒ කෙනා රහත් වෙච්ච හැටියට අපිට රහත් වෙන්න බෑ. රහත් බව කියලා කියන්නේ ඒ ඒ ඒ පුද්ගලයාගේ පෞද්ගලික දෙයක්. ඒ ඒ අය සසරින් මිදුණ හැටි. එහෙනම් ඒ අය සසරින් මිදුණ හැටියට ඔබට මිදෙන්නත් බෑ. මට මිදෙන්නත් බෑ. එහෙනම් අපි රහත් වෙන්නේ කොහොමද කියන කාරණාව ඒ කාටවත් තේරෙන්නෙත් නෑ. හැබැයි මේ අනන්ත සක්වල අනන්ත ජීවීන් කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? ඒ සියලුම සත්වයෝ දවසක රහත් වෙනවා. අපි එක බුද්ධ රාජ්‍යයක් ගැන කල්පනා කරලා බැලුවොත් බුද්ධ රාජ්‍යයක් කියලා කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල. ඒ කෝටි ලක්ෂයක් සක්වලේ ඉන්න සියලුම සත්වයින් දවසක රහත් වෙනවමනේ සසරින් මිදෙනවමනේ කවදා හරි. එහෙමනම් ඒ සියලු දෙනාම සසරින් මිදෙන්නේ කොහොමද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ විතරක් දන්නවා. මේ පුද්ගලයා අහවල් කාලෙට, අහවල් බුද්ධ ශාසනේ, අහවල් විදිහට සසරින් මිදෙනවා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ විතරයි දන්නේ. මේ බුද්ධ ශාසනය මිදෙන ප්‍රමාණයක් දන්නවා ඊළඟ බුද්ධ ශාසනයෙන් මිදෙන ප්‍රමාණයක් දන්නවා මේ ඉන්න සත්‍යය ඔක්කොම රහත් වෙලා සසරින් ඈතර යන දවසක් දන්නවා ඒ දන්නවා විතරක් නෙමෙයි ඒ අය රහත් වෙන හැටිත් දන්නවා. ආන් ඒ සියලු දෙනාටම රහත් වෙන්න පුළුවන් කමඨහන අන්තර්ගත වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක ධාතුවෙන් පිටවෙච්ච බුද්ධ වචනේ විතරයි. නිවන කියලා කියන්නේ එක තැනක තියෙන එක ලක්ෂයක් නම් කෝටි ගාණක් ඉන්න සියලුම සත්වයෝ අපි එහෙම සඳහන් කළොත් අපිට කෝටි ප්‍රකෝටි ගාණකින් සීමාවක් කරන්න බෑ. අපි කියමුකෝ කෝටි ගාණක් කියලා. ඒ කෝටි ගාණක් ඉන්න සියලුම දෙනා අර නිවන කියන තනි ලක්ෂය ගාවට යනවා. හැබැයි ඒ කෝටි ගාණක් සියලු දෙනාටම ඒ තනි ලක්ෂය ගාවට යන්න පෞද්ගලික පාරක් තියෙනවා. දෙන්නෙක් එකපාරේ යන්නේ නැහැ. හැමෝටම පෞද්ගලික පාරක් තියෙනවා. ආන් ඒ පාර මොකද්ද කියන එක දන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. ඒක රහතන් වහන්සේවත් දන්නේ නැති නිසායි දේශනා කරලා තියෙන්නේ. රහත් උනත් දේශනා කළ යුත්තේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි තමන් රහත් වෙච්ච හැටි ශ්‍රාවකයට දේශනා කරන්න එපා කියලා. මොකද ඒකෙන් අන් අයට යහපතක් වෙන්නේ වෙන්නේ නැති හින්දා. ආන් ඒ නිසා තමන් ගැන දේශනා කරන එක භාග්‍යතුන් වහන්සේ තහනම් කරලා තියෙනවා. ඒකට භූතගාම කියලා ශික්ෂාපදයක් පනවලා තියෙනවා. එහෙම කියන්න ගියොත් ඒ ශික්ෂාපදේ බිඳෙනවා. වර්තමාන ගැන කල්පනා කරලා බලනකොට නම් බොහෝ රහතන් වහන්සේලා බොහෝ තැන්වල ඉන්නවා කියලා පේනවා. හැබැයි ඒ අයම කියාපානවා අපි අපි මෙහෙමයි කියලා අපිට ධර්ම රත්නය ගැන හොඳ අවබෝධයක් තියෙන ඕනෑම කෙනෙකුට වැටහෙනවා. ඒ අය රහත් වුණා නෙමෙයි. තාම මේ බුද්ධ ශාසනයේ හේවණල්ලවත් ඒ අයට ලැබිලා නැති බව. ඒ තරම් නිර්මල වූ සම්මා සම්බුද්ධ ශාසනය කොච්චර ශ්‍රේෂ්ඨද. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා අවිරුද්ධං විරුද්ධේසු විරුද්ධ වූවන් අතුරෙහි විරුද්ධ නොවි ජීවත් වෙනවා. Tamanට කොයිතරම් හතුරු හිටියත්, Tamanට කොයිතරම් අමනාපකම් තියන අය හිටියත්, Tamanට කොයිතරම් කරදර හිංසා කරන්න ආවත් තමන්ගේ කොයි තරං ආත්ම ගෞරුවය විනාශ කරන්න කවුරු හරි ලෑස්ති වුනත් ඒ කිසිම කෙනෙක් පිළිබඳව අබමල් රේනුව කමනාපයක් කේන්තියක් දේශසිතක් මේ රහත් වෙච්ච උත්මයන් වහන්සේ ගාව ඇත්තේම නැහැ. අර පොඩි ස්වාමින් වහන්සේලා අර ගෙදරට වැඩම කරවගෙන ගිහිල්ලා දානෙට වඩා හිඳවගෙන මේ බැමිණි කරාපු දේවල්. පින්නතුනේ ওই දේ අපිට වුණා නම් ඒක අවස්ථාවයි අපි ඊළඟට නැගිටලා නැගිටලා එතනින් පිටත් වෙනවා. ඒ හිතේ දේශ සහගත බවක් තියෙන නිසා නමුත් රහතන් වහන්සේගේ හිතේ එහෙම දෙයක් නැහැ. යම්සේ ජලයෙන් පිරිසිදු කළාද යම් තැන ආන් ඒ වගේ හැම වෙලාවෙම පිරිසිදුයි. කෙලෙස් උපදිනවා කියලා කියන්නේ, දේශ උපදිනවා කියලා කියන්නේ තාම කෙලෙස් තියෙනවා කියන එකයි. එහෙනම් එහෙම නැති නිසා කේන්ති ගන්න දෙයක් උන්වහන්සේට ඇත්තෙම නැහැ. අවේලාව වෙනතුරු දාන පිළිගන්නන්නේ නැතුව ඉඳලා යන්න කියලා කිව්වත් ගෙට ඇතුල් වෙනකොට ඇතුල් වුණේ කොයි වාගේ මෛත්‍රී සිතකින්ද උන්වහන්සේ එතනින් පිට වෙන්නේ ඒ මෛත්‍රී චිත්තයේ එසේම එසේම දරාගෙනමයි. ඊළඟට මේ ද්වේෂය කියන කාරණාව අපි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම අපිට බොහෝ දේශනාවලින් උපදෙස් දෙනවා ද්වේෂයෙන් තොරව ජීවත් වෙන්න කියලා. කේන්ති ගන්නෙ නැතුව ජීවත් වෙන්න කියලා. මේකට ආඝාතය කියලා වචනයක් පාවිච්චි කරනවා. ඒ නිසා ආඝාත පටිවිණේ කියලා දේශනාවල්ද කරලා තියෙනවා. ဒုတိ ය ආඝාත පටිවිණේ වාගේ දේශනාවල් එහෙම සරියුත් මහරහතන් වහන්සේ වගේ කරපු ශ්‍රේෂ්ඨ දේශනාවල්. කෝපය නැති කරගන්නේ කොහොමද කියන්නේ සුවිශේෂී උදාහරණ සහිතව මේ දේශනාවල් උන්වහන්සේලා කරලා තියෙනවා. කොයිතරම් අමාරුද Tamanට උපදින කෝපය පාලනය කරන්න. මොනතරම් අමාරුවෙන් නමුත් ඒ කෝපය පාලනය කරගත් පුද්ගලයාම සැනසෙනවා කියන එකයි දේශනාවේ සඳහන් කළේ. මේ ආඝාත පටිවිනේ සූත්‍රවල එක උදාහරණයක් සඳහන් කරලා තියෙනවා. දීර්ඝ මාර්ගයක එක පුද්ගලයෙක් යනවා. හැබැයි ඒ පුද්ගලයා ඉස්සරහ බැලුවත් හරි දුරයි. පිටිපස්ස බැලුවත් වෙන පේන පහසුකම් සහිත තැනක් නෑ. මෙයාට හරීම පිපාසයි. ඒ පිපාසයේ තරම කියලා කිව්වොත් දැන් ගිලගන්න තමන්ගේ කටේ කෙලවත් නැති තරම්. දැන් දිවගිලෙයි දිවගිලෙයි කියන තරමටම පිපාසයි. නමුත් මෙයාට ඇවිදගෙන යනකොට හම්බ වෙනවා මේ ගවය ඇවිදගෙන ගියපු කුරවලවල්. ගවය ඇවිද්දාම ගවයාගේ කුරට පොළව කැඩිලා චූටි චූටි වලවල් හැදෙනවා. ඒවට කියන්නේ කුරවලවල් කියලා. පොද වැස්සක් ගිහිල්ලා මේ කුරවලවල් වල වතුර ටික ටික තියෙනවා. බොහොම ස්වල්පයයි. දැන් ඊළඟට සඳහන් කරනවා දැන් අර පුද්ගලයා දිව ගිලෙන ස්වභාවයෙන් ඉන්නේ. දැන් එයාට මේ කුරවලේ තියෙන වතුර ටික පානය කරන්න පහසුද? පුළුවන්ද? බෑ. ඊටාම අපහසු ඒක පානය කරන්න බැරිම තරම්. නමුත් මෙයාට තියෙන දැන් වේදනාවත් එක්ක මොන ආකාරයකින් හරි මෙතන දන ගහලා කොන්ද නමලා ඔළුව පාත් කරලා යන්තම් තමන්ගේ දිව හරි එළියට දාලා අර වතුර ටිකක් යන්තම් දිව අගවත් තෙමා ගන්න ලැබුණොත් මෙයා ඉන්න තත්ත්වයේ හැටියට මෙයාට ලැබෙන ලොකු ලොකු සහනයක්. හැබැයි ඒක එයාට බොහොම පහසුවෙන් කරන්න පුළුවන්ද? ඊටාම අපහසුවෙන් නමුත් ඒ අවස්ථාව උදා කරගත්තොත් එයාට කොයිතරම් සහනයක් ලැබෙනවද? එහෙමනම් කුරවලවල් කීයක් ගාවට මෙයා දනගගා දනගගා දනගගා යන්න වෙයිද? මේ මනුස්ස දිව තෙමාගෙන චුට්ටක් උගුර තෙමා ගන්න. හැබැයි මේ මොන අපහසුතාවයකටපත් උනත් ඉන්න தත්ත්වය හැටියට ඒ වැඩේ කරගත්තොත් දැනෙන්නේ ලොකු සහනයක්. ආන් ඒ වගේ තමයි සමහර කරුණවලදී අපි කියනවා ඉවසලා ඉවසලා ඉවසලා බැරිම තැන මං ඒ පුද්ගලයාට බැන්නා. ඉවසලා ඉවසලා ඉවසලා බැරිම තැන මං ඔහුට ගැහුවා. එහෙමනම් භාග්‍යතුන් හසේ එහෙම අනුමත කරන්නේ නෑ. ඉවසලා ඉවසලා බැරිම තැන තවත් ඉවසන්න පුළුවන් වෙච්ච කෙනා තමයි ශ්‍රේෂ්ඨ පුජ්‍යලයා. මොකද මේ द्वේෂය කේන්තිය ඒ තරමටම අපේ සංසාර ගමන අඳුරු කරන නිසා. අපි තුලම තමයි උපදින්නේ. ඒ ඉපදිලා අපිවම විනාශ කරලා දානවා. ඒ නිසා මේක පාලනය කරගන්න හැම වෙලාවෙම භාග්‍යතුන් වහන්සේ උපදෙස් දෙනවා. හේතුව පින්නතුනි හරි වටිනවා ඒ ද්වේෂය පාලනය කරගන්න එක. ඒක සාමාන්‍ය ජීවිතේටත් වටින ප්‍රමාණය මෙච්චරයි කියලා ඉවර කරන්න බැරි තරම් අපේ මරණ මංචකයටත් ආන් ඒ ඉවසීම ඒ තරමටම ඒ තරමටම පිහිට වෙනවා. ඇයි? මැරෙන වෙලාවටත් අපිට කේන් තියෙනවා. දැඩි ද්වේෂයකින් මරණයටපත් වුණොත් කොහොම උපදින්න වෙනවද? සඳහන් කරනවා ණයෙක් වෙලා ඉපදෙන්න පුළුවන් කියලා. පොළඟෙක් වෙලා ඉපදෙන්න පුළුවන් කියලා. විෂ සහිත සත්තු ඉන්නේ නයි, පොළොංගු, මාබිල්ලු, දියමකුළු, ගෝනුස්සු මේ වගේ තාම විෂ සහිත සත්තු වෙලා ඉපදෙන්න තියෙන ඉඩකඩ ඊටාම ඉහළයි. ද්වේෂ සහිතව මරණයටපත් වෙනවා. යකෙක් වෙලා ඉපදෙන්න තියෙන අවස්ථාවත් ඊටාම ඉහළයි. නිරේ ඉපදෙන්න තියෙන අවස්ථාවත් බොහෝම ඉහළින් තියෙනවා ද්වේෂ සහිතව මරණයටපත් වෙන එක. දැන් අපිට ඇති වෙන මේ සුළු සුළු ද්වේෂයන් පාලනය කරගන්න අපි කටයුතු කරගත්තේ නැත්නම් ඒක මරණ මංචකයේදීවත් පාලනය වෙන්නේ වෙන්නේ නැහැ. කෙනෙක් කියන්න පුළුවන් නෑ මං එදාට ඉවසන්නම් කියලා. එහෙම කීවට ඉවසන්න බෑ පුරුදු කරලා නැතුව. ආන් ඒ නිසා මේ ද්වේෂයට ප්‍රතිවිරුද්ධව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මෛත්‍රිය කියලා ධර්මතාවයක්. පින්නතුනේ මරණ වේලාවට දැඩි වේදනාවක් ඇති වෙන බවනේ ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ඒක අපිට පුරුදු වේදනාවක් නෙමෙයි. උණක් හැදුනහම ඇඟේ ඇති වෙන කැක්කුම් වේදනාව අපිට පුරුදුයි. මොකද ජීවිතේ කීප වතාවක් හරි අපිට උණ හැදිලා තියෙන නිසා. හිසේ රදයක් හැදුනහම ඇති වෙන වේදනාව, හන්දිපත් රුදාවක් හැදුනහම ඇති වෙන වේදනාව අපිට පුරුදුයි. මොකද කීප කීප සැරයක් ඒක හැදිලා තියෙන නිසා. හැබැයි මේ මරණ වේදනාව කියන එක කීප සැරයක් අපිට හැදිලා නැහැ. එකපාරයි ජීවිතේ එළඹෙන්නේ. ඒක අලුත්ම වේදනාවක්. කවදාවත් අපි ඒක අත්විඳලා අත්විඳලා නැති වේදනාවක්. ආන් එහෙනම් ඒක පාලනය කරගන්න අපිට හරි අමාරුයි. නෑ මට ඒක පාලනය කරන්න පුළුවන් කියලා හිතනවා නම් යම් කෙනෙක් අපි අය කල්පනා කරලා බලන්නකෝ බඩේ කැක්කමක් හැදුනහම අපිට කේන්ති යන්නේ නැද්ද කියලා. පොළවේ කැක්කමක් හැදුනහම අපිට කේන්ති යන්නේ නැද්ද? කවුරු හරි ගෙදර අය ටිකක් හයියෙන් කතා කරුවොත් ඒත් කේන්ති යනවා. එතකොට එහෙනම් අර මරණ මංචකයේ ඇති මේ වේදනාවේදී අපිට කේන්තිය පාලනය කරගන්න පුළුවන් වෙයිද? ආන් මේ ද්වේෂචිත පාලනය කරන්නයි මේ උපදෙස් දෙන්නේ හැම වෙලාවෙම ද්වේෂයට ප්‍රතිවිරුද්ධ වූ මෛත්‍රියම මෛත්‍රියම ජීවිතයට එකතු කරගන්න ඕනේ කියලා. අපේ ඒක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. අපේ ශාසනයෙම මේ ස්වාමීන් වහන්සේට බඩේ අමාරුවක් හැදුනා. හැබැයි මේ කාරණාව අපේ රටේම සිද්ධියක්. මේ ස්වාමීන් වහන්සේ ටිකක් වයසක ස්වාමීන් වහන්සේ නමක්. සාමණේර ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා කිව්වා ආයස්මතුනි මට ඉවසන්න බැරි තරම් බඩේ කැක්කමක් තියෙනවා. ස්වාමීනි ඉවසන්න. ඒක තමයි ගිහියයි පැවිද්දයි අතර තියෙන වෙනස. ගිහියට වේදනාවක් ඇතිවෙච්චාම කෑ ගහනවා ස්වාමීනි. පැවිද්දයි වේදනාව ඉවසනවා. ස්වාමීනි ඉවසන්න කිව්වා. මේ ස්වාමීන් වහන්සේ වේදනාව මොන තරම් ඉවසුවාද බඩ පිපිලා පිපිලා පිපිලා වේදනාව දීලා දීලා දීලා අන්තිමට බඩ පුපුරලා බඩවැල් එළියට ආවා. බඩවැල් එළියට ආවට පස්සේ අර සාමණේරවරුන්ට කතා කරලා අහනවා ආයුෂ්මතුන්ලා මම දැන් ඉවසුවා ඇද්ද කියලා. උන්වහන්සේ වේදනාවම මෙනෙහි කරලා අරහත්ත්වයටපත් වුණා. එහෙමනම් ඒ ඉවසීම ප්‍රගුණ කරන්න පුළුවන් වෙයිද සාමාන්‍ය කෙනෙකුට? එහෙනම් ඒක සෑහෙන කාලයක් පුරුදු කරලා තියෙන්න ඕනේ. ගාථාරත්නයේ සඳහන් කළා අත්ත දණ්ඩේසු නිබ්බුතං කියලා. දේශ කරන උන් අතරේ දේශ නොකර ජීවත් වෙනවා. දඬුමුගුරු ගත්ත උන් අතර දඬුමුගුරු නොගෙන ජීවත් වෙනවා. එහෙනම් දඬුමුගුරු ගත්ත උන් අතරේ අපිත් දඬුමුගුරු ගන්නෙත් ඒ ද්වේෂය නිසාමනේ. ඒ කාරණාවමයි ඒ නිසා මේ විදිහට සාකච්ඡා කළේ. ධර්ම දේශනාව සඳහා වෙන් වුණ කාලය නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව ඉවර කරන්න සූදානම් වෙමු. ආන් ඒ කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නලා දුන්න මේ ස්වාමින් වහන්සේලා මේ තරම් ඉවසුවේ උන්වහන්සේලා මේ සාමාන්‍ය අය කල්පනා කරන විදිහ අය නෙමෙයි මේ පොඩි සාමණේරයන් වහන්සේලා හතරනමම සෞඛ්‍යලෙස් නසාපු උත්තමයෝමයි උන්වහන්සේලා රහත් නොවි රහත් උනායයි ප්‍රකාශ කරන්න ඕන නිසා අපට කේන්තියක් ආවේ නැහැ කියලා සඳහන් කළා නෙවෙයි උන්වහන්සේලා සැබවින්ම ඒ කෙලෙස් සියල්ලම නැති කරලා හිටපු අය. තාන් ඒ නිසා සඳහන් කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන යන ස්කන්ධ පංචකය මමය මට අයත්ය කියන හැඟීමක් උන්වහන්සේලා ගාව නැහැ මම කියන හැඟීම උන්වහන්සේලා ළඟ නැතුවමයි උන්වහන්සේලා මේ ජීවත් වෙන්නේ. ඒ වුණාට සම්මුති ලෝකෙත් මම කියන හැඟීම නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? එහෙම ජීවත් වෙන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හරියටම තේරුම් ගන්න ඕනේ. මොකද අපේ බුදුරජාණන් වහන්සේත් මම කියන වචනය පාවිච්චි කළා. එහෙනම් සම්මුතිය සම්මුතිය හැටියටම ගන්න ඕනේ. පරමාර්ථය පරමාර්ථය හැටියටම ගන්න ඕනේ. සම්මුතියයි පරමාර්ථයයි පටලවා ගත්තොත් මේ ධර්මය අපිට වරදින්න පටන් ගන්නවා. භාග්‍යතුන් වහන්සේ පරමාර්ථ වශයෙන් දේශනා කරපු ධර්මය අපි පරමාර්ථ වශයෙන්ම වෙනම ඉගෙන ගන්න ඕනේ. සම්මුති වශයෙන් දේශනා කරපු ධර්මයේ අපි වෙනමම සම්මුති වශයෙන් මේ ඉගෙන ගන්න ඕනේ. පරමාර්ථයයි සම්මුතියයි හොඳට අවබෝධ කරගත්ත කෙනාට තමයි මේ දෙක පටල ගන්න නැතුව අපූර්වට අවබෝධයෙන් දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මමය මාගේ කියන හැඟීම ඇති වෙච්ච කෙනාටයි හැම වෙලාවෙම ද්වේෂය උපදින්න පටන් ගන්න. ආන් ඒ නිසා මේ ස්වභාවයේ මනාව තේරුම් ගත්ත අවබෝධ කරගත්ත පුද්ගලයාට මේ ලෝකයේ අකුසල් රැස් කරගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. තමහං භූමි බ්‍රාහ්මණං ආන් එහෙම ශ්‍රේෂ්ඨයන්ට මම කියනවා බ්‍රාහ්මණේ කියලා. එතකොට මේ තමයි හැබෑ බ්‍රාහ්මණයාගේ හැටි. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණයාට කියන්නේ රහතන් වහන්සේ කියලා. එහෙනම් මේ බ්‍රාහ්මණ වර්ගයේ සඳහන් වෙන මේ ගාථා රත්නයේ එක්ක තව බොහෝ කරුණු කාරණා ගැඹුරට සාකච්ඡා කරන්න පුළුවන් ධර්ම සාගරයන් මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. මේ මොහොතේ වෙන් වෙච්ච කාලය නිමා වෙලා තියෙන නිසා අපි කෙටියෙන් මේ කාරණාව සාකච්ඡා කරලා අවබෝධ කරගත්තා. එයින් රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අතේ මිටේ තියාගෙන කුසලයෙන් පෝෂණයටපත් වෙලා ඉන්න මොහොතේ සියලුම කල්යාණ මිත්‍රයන්ට උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සද්ධර්ම ශ්‍රවණය කළ ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාටමත් මේ පින් අනුමෝදන් කරවමින් ඒ සියලු දෙනාටමත් ඔබටත් අපටත්